මේ දවස්වල අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ නිවන අවරාලන ධර්මතා එහෙම නැත්නම් සිතවිලි පහක් වන පංච නීවරණ ධර්මයන් පිළිබඳව කියන කාරණේ. අපි පසුගිය සතියේදී පංච නීවරණ නීවරණ ධර්ම අතුරෙන් කාමච්ඡන්ද නීවරණය පිළිබඳව සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට අපට බොහෝ දෙනාට බොහොම ප්‍රායෝගිකව දැනෙන සිතුවිල්ලක් ධර්මතාවයක් එවත් ව්‍යාපාද කියන නීවරණ ධර්මතාවය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව ඔබ නොදන්න කාරණා අපි නොදන්න කාරණා ගැන දැනුවත් කරන්න අප කෙරෙහි කරුණාවෙන්ම ඉදිරියෙන් යුතුය. අපේ ආරාධනාව පිළි අරගෙන මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා ඔබ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිපාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපි අද සාකච්ඡා කරන්නේ අපේ හාමුදුරනේ ව්‍යාපාදය කියන මේ නීවරණ ධර්මයේ පිළිබඳව. කොහොමද අපි ව්‍යාපාදය විග්‍රහ කරගන්නේ අපේ හාමුදුරුවෝ? ව්‍යාපාදය කියන්නේ මොකක්ද? දේවාන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ව්‍යාපාද නිවරණය ව්‍යාපාදයේ කියන එක අටුවාවේ විස්තර කරලා තියෙන්නේ ව්‍යාපජ්ජති විනස්සතිති ඒතේන චිත්තං කියලා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා නම් ඒකට කියනවා ව්‍යාපාදය කියලා. එහෙම. දැන් ආහාරයක් පිළිණු වුණාම ඒක විකෘතියනේ. එහෙම. ඒ ආහාරයට සමහරලාට මේ ත්‍රිසංගත සතෙක්වත් බල්ලෙක් පූසෙක්වත් කැමති නැහැ. අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාදේ කියන එක ඇති වුණාම ඒ සම්පූර්ණ තියෙන ස්වභාවය නැති කරනවා. ඒ වගේම අර පිළිණු විච ආහාරයට සුනකෙක්වත් නැත්නම් තිරසංගත සතෙක්වත් කැමති නෑ වගේ මේ ව්‍යාපාදයෙන් යුක්ත පුද්ගලයා කෙරේ කිසි ස්වභාවයක් නැහැ. කවුරුත් ප්‍රිය කරන්නේ නැහැ. කවුරුත් ප්‍රිය කරන්නේ නැහැ. ඇත්තටම බලන්න මේ සිතුවිල්ලක් නිසා මුහුණ පුරාම පුදුම වෙනසක් ඇති කරන දැන් කේන්ති ගියාම අපි සාමාන්‍ය කෙනෙකුට කේන්ති ගියා නම් අපිට ඉක්මනින්ම හොයාගන්න පුළුවන් මොහොනේ. එහෙමයි. එතකොට බලන්න සාමාන්‍යයෙන් දැන් මේ ඇති වෙන මේ සිතුවිල්ල නිසා සම්පූර්ණ කය වෙනස් වෙනවා. එහෙමනම් මහා විකෘතියක් තමයි මේ ව්‍යාපාදේ කියලා කියන්නේ. එහෙනම් බලන්න දැන් අපි හන්නේ අපි දන්නවනේ මේ අකුසල මූල තියෙනවනේ ප්‍රධානව ලෝභ, ద్వේෂ, මෝහ කියලා. එතකොට මේ ద్వේෂය මුල් කරගෙන තමයි මම හිතන්නේ ව්‍යාපාදේ ඇති වෙන්නේ. එතකොට අපි හන්නේ ද්වේෂයයි ව්‍යාපාදයයි ක්‍රෝධයයි ඔය ආදි වශයෙන් විවිධ වචන තැනින් තැන සඳහන් වෙනවා. මේ වචන වලින් මූලය ද්වේෂය නම් ව්‍යාපාදේ කියලා කියන්නේ අපි හන්නේ ඒ ද්වේෂ මූලයේ මනෝමය ක්‍රියාකාරී අවස්ථාව. ඒ කියන්නේ මනසින් ක්‍රියාත්මක වෙන අවස්ථාව කියලා කිව්වොත් ඒක නිවැරදිද? ස්වාමීනාත් හරි. ඒකම තමයි. දැන් ඇත්තටම ස්වාමීනාන්ද කියන්නේ අකුසල මූලයන්ගෙන් දෙවෙනි අකුසල මූලයේ ද්වේෂය. එහෙමයි. ද්වේෂය කියලා කියන්නේ ඇත්තටම දැන් කෙනෙකුගේ සැපත සතුට දියුණුව රුස්සන් නැති ගතිය දේශය දේශය එතකොට සම්මතේ දේශයේ විකාශනයක් තමයි ඊළඟට ඇති වෙන ව්‍යාපාදේ ව්‍යාපාදේ ඉතින් ඇත්තටම යා නිතරම මේ දැන් අර කැමති වෙන්නේ නැහැ දේශයෙන් ඊළඟට ව්‍යාපාදයෙන් ඒක ටිකක් තව ඉස්සරහට යනවා. නැසේවා වෙනසේවා හම්බක් වෙන්න එපා එන ගහන්න ඕන එහෙම නැත්නම් හදලා හරි ගහන්න ඕන කියලා. එහෙම හිතන ස්වභාවය. ඒ ප්‍රාර්ථනාව. එහෙම මේ කියන්නේ ඒ පුජ්‍යලයා නැසේවා කියන පැතුම තමයි අත්‍තර ව්‍යාපාදේ. ඊළඟට ඒක විකාශනය වෙලා ගිහලා තමයි හන්ද ක්‍රෝධය හටගන්නේ. ඉතින් ක්‍රෝධය කියන එක නම් බොහොම බලගත් වෙනවා. මොකද අර සාමාන්‍ය ධර්මයේ සඳහන් වන්නේ අර දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ හරිම රෞද්‍රයි. එහෙමයි. ඉතින් ඒ හරියට අර මේ ක්‍රෝධගින්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර රක්කොච්චි මං අවදි මං අදිනි මං අහති මේ කියලා දම්පදේ සඳහන් වන්නේ. සවලා මට මෙහෙම කරා අරම කළා මාව පැරැද්දුවා. මේ ආදී වශයෙන් හිතනකොට අර ඒ ක්‍රෝධගින්න ඇවිලෙනවා හරියට අර ගින්නට පිටුර දැම්මා වගේ මේක හොඳටම විකාශනය වෙලා යනවා. ඉතින් ඇත්තටම කොහොම වුණත් මේ දේශයම තමයි ක්‍රමානුකූලව මේ විදිහට මේ ව්‍යාපාදේ බවට පත් වෙලා, ක්‍රෝධයක් බවට පත් වෙලා, බද්ධ වෛරයක් බවට පත් උපනාහය බවට උපනාහය බවට පත් වෙලා මේ සාංශාරික වශයෙන් යන මහා භයානක අකුසල කර්මයක් බවට පත් වෙන්නේ මේ දේශයම තමයි. අපි හන්නේ දැන් මම මෙහෙම අහුවොත් දැන් කාගේ හරි හිතේ රාග ద్వේෂ මෝහ තියෙන ප්‍රහීන කරලා නැහැ දැන් අපේ හාමුදුරුවන්ගේ හිතේ මගේ හිතේ රාග ద్వේෂ මෝහ තියෙනවා. මොකද අපි දෙන්නම අපි දෙන්නම කියලා කියන එක වැරදි. අපි හන්නේ මම දන්නෝ ස්ථිරව මම rahat වෙලා නැහැ කියලා. මම හිතනවා අපි හාමුදුරුවෝ එහෙම ඇති කියලා මම දන්නේ නැහැ. එසේ වෙතත් rahat වෙලා නැහැ කියලා මටත් වඩා හොඳට සානක දන්නවා. <laughs> එහෙම අපි හන්නේ. එතකොට දැන් අපි දෙනම ගේන හිතේ රාග ద్వේෂ මෝහ තියෙනවනේ. එහෙම තිබ්බට අපයන් දැන් අපිට පෞසිද්ධ වෙනවද? දැන් මේ වෙලාවේ. නෑ සම්මත. එහෙම තමක් අපට එහෙම සිද්ධ වෙන්නේ නෑ. එහෙමයි. උත්තරජන සිතේ එතකොට ඒකෙන් අදහස් කරන්නේ රාග ద్వේෂ මෝහ හිතේ තිබුණ පමණින් පව් සිද්ධ වෙන්නේ නෑ. ඒක සිතින් හෝ කයින් හෝ වචනෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තොත් තමයි පව් සිද්ධ වෙන්නේ. හැදිලිවම. එහෙමයි. එතකොට අපි යන්නේ කොහොමද ද්වේෂයේ සිතින් ක්‍රියාත්මක කරන්නේ ව්‍යාපාදයක් විදියටද? පැහැදිලිවම සානක ද්වේෂය දැන් අපේ සිත් තුළ තියෙනවා. දැන් නොකමැත්ත දැන් අපි දැන් ඕක හොඳටම පැහැදිලි වෙනවා. දැන් අපේ මේ පුතඥන සිතෙහි සාමනාත අකුසල චෛසිකත් පහළ වෙනවා. කුසල චෛසිකත් පහළ වෙනවා. එහෙමයි. ඉතින් අපි යම්කිසි ක්‍රියාවක් අපි දැන් ද්වේෂය ගත්තොත් ද්වේෂය ඇති වෙන විදිහ අපි කල්පනා කරොත් දැන් බලන්න දැන් පටිඝ නිමිත්තම් බික්කවේ අයෝනිසෝ මනසිකරෝ. එතකොට සාන්දහස ගැටෙන අරමුණක් හම්බුනහම. එහෙමයි. ගැටෙන අරමුණක් හම්බුනහම අයෝනිසෝ මනසිකාරයෙන් නැත්තම් නොමගින් මෙනෙහි කරනවා. එහෙමයි. ඒ මෙනෙහි කරනකොට සාමාන්‍යයෙන් මේ ද්වේෂය ඇති වෙනවා. දැන් ඒක මේ තමන්ගේ සිත තුළ මේ চৈতසික පවතිනවා. නමුත් මේක අර උස්සන්න වෙන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම. අපේ යන්නේ මේ අපේ හාමුදුරුවෝ වගේ අභිධර්ම විශාරදෙක් ඉන්න තැනක මම මේ ප්‍රශ්නේ අහුවේ නැති වුණොත් මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට කරන සාධාරණයක් වෙනවා. කොහොමද අපි කියන්නේ අභිධර්මයට අනුව ද්වේෂ මූලික සිත් ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි විග්‍රහ කරගත්තොත් මේ අපේ හඳුරු පැහැදිලි කරන එක වඩා තේරුම් කරගන්න පුළුවන්. ඔව්. සම්හත දැන් ඇත්තටම අභිධර්මයට අනුව දැන් සිත් 89ක් තියෙනවානේ. හැබැයි එක හිතයි තියෙන්නේ. ඒක වර්ගීකරණය අනුව කුසල් සිත්, අකුසල් සිත් ආදී වශයෙන්. එහෙමයි. ඒක 89ක් වෙනවා. හැබැයි ඒකෙමුත් අකුසල සිත් 12ක් තියෙනවා. ඒ අකුසල සිත් 12න් ලෝභ මූලික සිත් අටකුත්, දේශ මූලික සිත් දෙකකුත්, මොහ මූලික සිත් දෙකකුත් තියෙනවා. එහෙම. ඒතර මේ අවස්ථාවට අදාළ වෙන්නේ මේ දේශ මූලික සිත් දෙක. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ මේ අභිධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට කේන්ති යන්නේ නැත්නම් මේ ව්‍යාපාදයේ තරහ ද්වේෂය ඒක ඉතින් බද්ධ වෛරය ආදී වශයෙන් විකාශනය වෙලා යන සිත් දෙකක් තියෙනවා. එහෙනම් ඒකෝර දැන් මේ ලෝකේ මොන දෙයකට කේන්ති ගත්තත් මොන විදිහට කේන්ති ගත්තත් ස්වාමීන් වහන්සේ ඕනම කෙනෙක් ද්වේෂ කරන්නේ තරහ ඇති කරගන්නේ මෙන්න මේ සිද්ද එකෙන්. තරහ කරක් නෙවෙයි ශෝකය ඊළඟට පිළිකුල බය ඊළඟට ඇඳීම මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ සිද්ද එකෙන්. මේ සිද්ද එක තමයි දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත දෝමනස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත. එහෙනම් දැන් මේ වචන ටික අපිට හරියට පැහැදිලි කරන්න ඕන. දෝමනස්ස සහගත කියලා කියන්නේ දැන් ඇත්තටම අපේ සාමාන්‍යයෙන් සිතේ සෝමනස්සයත් උපේක්ෂාවක් නැත්තම් ඒ කියන්නේ හිතේ සොම්නස් භාවයකුත් නැත්තම් සතුටක් නැත්තම් සතුටක් නැත්තම් ඊළඟට මධ්‍යස්ථ ස්වභාවයක් නැත්තම් එතන දෝමනස්සය කියලා කියන්නේ එතන ඒ දෙකම නෑ එතන තියෙන්නේ දෝමනස් ස්වභාවය. දුක. එහෙමයි. එතකොට සාන්නත් ඒ ඒ දුම්නස් ස්වභාවයෙන් යුක්තව දැන් දුක කියන්නේ අපහනේ මානසික දුක නේද? මානසික දුක නෙමෙයි. දුක්ඛ සත්‍ය අවබෝධ වීමක් නෙවෙයි. එහෙමයි. එතකොට දැන් අපි හිතමු දැන් මුලින්ම අපි ගත්තොත් ඔක තේරුම් ගන්න ලේසි පටික සම්පයුක්ත. එහෙමයි. ගැටෙන අරමුණක් හම්බුනහම සාමනහද කෙලින්ම සිත සෝමනස්සයට යන්නේ නැහැ. එහෙමයි. යන්නේ ඒකාන්තයෙන්ම දෝමනස්ස. ඒතර පටික කියන්නේ ගැටීම කියන්නේ. හැපෙන හැපෙන එක. හැපෙන. එහෙමයි. එතකොට ගැටෙන අරමුණක් හම්බුනහම සාමාන්‍ය ඕනම කේන්ති යන මිනිස්සෙකුට සානක නිතරම කේන්ති යන කෙනෙකුට උනත් ගැටෙන අරමුණක් හම්බුනේ නැත්නම් යාට කේන්ති යන්නේ නැහැ. අපි හරියට ගැටෙන අරමුණ කොහොමද අපි තේරුම් කරගන්නේ? දැන් ගැටෙන අරමුණ තේරුම් කරගන්න සානක අපි හිතමු දැන් අපි කියන්නේ අපි ඉස්සරහට නැත්නම් අපි ගමනක් යනවා. එහෙම. ගමනක් යනකොට අපිට හම්බ වෙනවා අපි අක්කම නැතිව පුද්ගලෙක්. එහෙම. එතකොට අන්න දැන් ඒ අකමැතිම පුජ්‍යලයා ගැටෙන අරමුණක්. එහෙමයි. අකමැති පුජ්‍යලයා දැක්ක ගමන් අපි සාමාන්‍ය සමහර ඉත ඉන්නවනේ සමහර දැන් මුළු ජීවිතේම නම් පාම කරපු මිනිස්සු. එහෙමයි. ඒ හිතින් ඒ විදිහට සකස් වෙලා තියෙනවා. ඉතින් මම මෙහෙම එක උදාහරණයක් ගත්තේ. එහෙමයි. එතකොට එයා දැන් දැක්ක ගමන්ම අර අන්න ගැටෙන අරමුණක් හම්බුණා. එහෙමයි. ඒක තමයි ගැටෙන අරමුණ. එතකොට අපි හන්නේ දැන් ඒ ගැටෙන අරමුණ හැමෝටම ගැටෙන අරමුණක් නෙවෙයි. ඒ අදාළ පුද්ගල සමහරවිට හැමෝටම එක එක පුද්ගලයා ඒ මවාගත්ත එයාගේ ඒ ලෝකෙ තමයි ඒ ගැටෙන අරමුණු තියෙන්නේ. එහෙමයි. දැන් සමහරට ආහාරයක් ගත්තා සමහරක් සමහර කෙනෙකුට අපි හිතමු බත් ගානට කරවිල බෙදලා තිබ්බොත් එයා කැනත්තෙන් කන කට්ටියක් තියෙනවා. සමහරුන්ට මේ කරවිල කෙනෙක් කොහොම අප්‍රියයි. එහෙම. එයා ගැටෙන දෙයක් හැටියට ඒක සලකනවා. සලකනවා. ඒ වගේ එක එක පුජ්‍යලාට එක එක විදිහට. එතකොට දැන් මේ පුජ්‍යලයාද මෙහෙම ගමනක් කරනකොට ඒ වගේ තමයි අකමැතිම පුජ්‍යලයා හම්බුණා. ඔන්න ගැටෙන අරමුණක් හම්බුණා. එතකොට ඉතින් හිත කෙලින්ම දෝමනස්සයට පත් වෙනවා. දෝමනස්සයට පත් වෙන එක පාරම කේන්ති යන අද මෙයාට මම වචනයක් මොකක් හරි කියලා යන්න ඕනේ. එහෙම. එතකොට දැන් අරක දැන් කේන්තියෙන් ගියා නම් ශ්‍රාවනක එතන යම් කිසි කර්මපත බවට පත් වෙන්නේ පුංචි ප්‍රවෘත්ති වශයෙන් විපාකයක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම. හිතේ දෝමනස්යක් ඇති කර ගැනීම. නමුත් ඒක ක්‍රියාත්මක උනේ නැත්නම් එතන ලොකු පිළිසරණක් තියෙනවා. අපි හරිය කිව්වා වගේ දැන් ගැටෙන අරමුණක් හමු වුණ නිසා අපි හන්නේ දෝමනස්ය හටගත්තනේ. එතකොට ගැටෙන්නේ නැති කැමැති අරමුණක් හමුුනේ නැති වුණාම එතන දෝමනසයක් කියන්න පුළුවන් නේ අපට. දෝමනසයක් හටගන්න. දැන් අනේ දැන් කවුරු හරි එනකම් බලාගෙන. දැන් මෙයා අකමැති කියන ආව හිඳ තරහ ගියා. මේ දැන් කැමති එක්කෙනා එනකම් බලන් ඉන්න අනේ තාම ආවේ නැහනේ ආවේ නැහනේ කිය කිය. එහෙම ඉඳෙද්දී ඇත්තටම එන්නේ නැති වුනහම ඒක ඒකත් දෙකමට හේතුවක් සංඝාත ඇත්තටම සානස මතු කරපු එක හොඳයි. මොකද ඒකත් ද්වේෂයෙන්ම තමයි. දැන් පොත අකමැති දෙයක් එතරම් දැන් හම්බෙලා තියෙනවා. දැන් මොකද එයා බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්න නමුත් ඒ දේ වෙන්නේ නැහැ. එතකොට මෙහෙම කිව්වොත් හරිද අපේ හන තරහ යන්න. අකමැති දේ ලැබීමයි කැමති දේ නොලැබීම. නොලැබීමයි. හරි සම්හස. එහෙමයි. ඊළඟට දැන් ඇත්තටම දැන් ඕකම කියන්න පුළුවන් අපිට දැන් අපි අපි කියන්නේ ඇත්තටම දුකෙන් අඬන්නේ සාමාන්‍ය දුකෙන් අඬන්නේ Taman අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. කියනවා. ඒ දේ වෙනුවෙන් යාට කරන්න දෙයාට පිළ ඇඬෙනවා. ඉතින් අපි කෙනෙක් මරුණාම තමන් ප්‍රිය කරන කෙනෙක් මරුණාම එයා අඬනවා. ඉතින් අඬන්නේ සාමාන්‍ය එතන අර බලන්න එතනත් අර අර අර තමන් අකමැති දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක තමයි ගැටෙන අරමුණ. එහෙමයි. ඒ අකමැති දේ හමුවේ අපිට යමක් ප්‍රතිවිරුද්ධව කරගන්න බැරි වීමේ අසරණකම පෙන්වීමක් වශයෙන් කියලා හිතන්න පුළුවන් අපේ හන්දර අඬන එක. දැන් මරණය කියන එක හමුවේ කාටවත් ජය ගන්න බැහැ. ඔව්. සාමාන්‍යයෙන් දැන් සාමනහසේ කතා කරපු සමාජීය මට්ටමින් ඒක බොහොම හොඳට ගැලපෙනවා දැන්. සමහරු කියන්නේ දැන් සාමුදුරනේ මේ බැඳීම කියන්නේ විවාහය කියන්නේ කැපකිරීමද කියලා අපෙන් අහනවා. එහෙමයි. ඒ ඇත්තටම දැන් සමාජ මට්ටමින් ගත්තොත් ආව ලොකු කැපකිරීමක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙමයි. නමුත් දැන් ආදරය කියන්නේ මොකක්ද කියලා අපි ධර්මානුකූලව හරියටම කතා කරොත් ආදරය කියන්නේ අකුසලයක්. එහෙමයි. ඒ වගේ සාමනක් දැන් මෙතනදී ඒ කියන්නේ ආදරය කළ නිවන් දකින්න බෑ. <laughs> අමාරු. <laughs> එතකොට සාමනක් දැන් මෙතනදී අපි ගත්තොත් දැන් ගැටීම සාමනහද කියපේක දැන් අත්‍තරම අසරණ කමට කරගන්න දෙයක් නැතුවට අපිට ඇඬෙනවා. ඇඬෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් දැන් මම ඒක ඇහුවේ අපහන්ද මෙහෙම හිතන්න දෙන්නේ ගහ ගන්නවා. එක්කෙනෙක් හොඳටම ගහනවා අනිත් එක්කෙනාට ගහගන්න බැරුව ගුටි කනවා. ඒ කියන්නේ අරයාව අභිබවා යන්න බෑ. එතකොට එයාගේ හිතේ ඇතිවන තරහය පිට කරන මාධ්‍ය තමයි ගුටි කාලා අඬන එක. අඬන එක. ඒතර ඒ අඬන්නේ අපි හඳුරන්නේ පටිගයෙන් තරහෙන්. පටිගයෙන් තරහෙන් අඬන තමයි අකමැති දෙයක් නෙවෙලා තියෙන්නේ. එහෙම. ඒ අකමැති දෙයක් වෙලා තියෙන. දැන් අත්‍තරම් දැන් මේ ශෝකය ඇඳීම සමග මේවා එක මේ බලන්න මේ දෝමනස හිතේමයි හටගන්නේ. එහෙම. දැන් අපි දැන් බලන්න දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ඒ අපිට හතුරුකම් කරපු කෙනා ඉදිරියේ ඉන්නවා නම් අපිට දේශයක් ඇති වෙනවා. එහෙම. දැන් අපිට කවුරු හරි ගැහුවා නම් ඒ කෙනා දැක දැක අපි කේන්තියෙන් ආඬනවා හරි ගහනවා හරි මොනවා හරි දේශයක් ඇති වෙනවා. ඒක ඒකවල අර පටිඝ සම්පයුත අරමුණක් තියෙන නිසා. තියෙන නිසා. අපිට අරමුණක් නැහැ. නැහැ. ඉතින් උන අරමුණක් නැහැ කියන්නේ දැන් ගැටෙන්න තැනක් නැහැ. එහෙමයි. අපිට කාත් එක්කවත් මේ මේ කාටද දැන් මේ චෝදනාව ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. හැබැයි අකටයුත්තක් වෙලා තියෙනවා. එහෙමයි. අපි හිතමු දැන් කෙනෙක් මරණ මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම දැන් ඇත්තටම ගැටෙන්නේ ගැටෙන්න තැනක් නැහැ. දැන් මරණය කියන එක ස්වභාවික දෙයක්. එහෙමයි. එයා ඉතින් මෙයා ශෝක කරනවා. අර බලන්න මේ දෝමනස්සේම කොටසක් තමයි ශෝකය කියලා. අර ස්වභාව ධර්මයේ අභිබවා යන්නට තියෙන නොහැකියාව මත ඒක දරා ගන්න බැරි වුණාම තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රතිරෝධය පිට කරන මාධ්‍ය තමයි අඬාවැටීම. අඬාවැටීම. දැන් සම්බන්ධිකව අර කෙනෙක් ගහනකොට ගුටි කාලේ යාට කරගන්න දෙයක් නැතුව අඬනවා. ඒක ඇත්තටම එතනදිත් වෙන්නේ එයාට දැන් කරගන්න දෙයක් නැහැ. නමුත් ඉතින් මේ ගහන්න ශක්තියක් නැහැ. එහෙමයි. එයා ශෝක වෙනවා. දැන් ගහන්න පුළුවන් නම් ගගහන්නත් නැහැ නේ කවුරුත් කියන්නේ. ගගහන්නත් නැහැ. <laughs> බුද්ධාපින්ද තමයි. හොඳ කරක් සාන්නස. ඉතින් ඇත්තටම මේක හැම දෙයක්ම දැන් අපි හිතමු ඊළඟට දැන් ඔය අපි කතා කරපු දෝමනස්සය, නැත්නම් තරහව, නැත්නම් ශෝකය, හැඳීම ඒ ඔක්කොම ඒ දෝමනස් දෙකෙන් තමයි හටගන්නේ. ඊළඟට සාමනත් දැන් ඇත්තටම පිළිකුල කියන එක බලන්න. මම මේ කියන්නේ පටික්කුල මනසිකාරය නෙවෙයි. අපි දෙයක් දැකලා පිළිකුල් කරනවා. අපි හිතමු කුණ ගොඩක් දැකලා. චී කියලා ඒක එතනම අර තමන්ගේ අකමැති දෙයක් මොන ගැහිලා තියෙනවා. මොන දෙහැච්ච ගමන් චී කියලා කියලා ගහනවා. ඒක එතනත් දෝමනස්සේ තමයි හටගන්නේ. කියන්නේ එහෙමයි. එතකොට අපි නොදුනවත් සාමනාද පුදුම විදිහට දැන් අපි අපි හාමුදුරු මතක් කරන්නේ පටිග සම්පයුක්ත අරමුණක් මුල් කරගෙන දෝමනස්සේ හටගන්නවා. හටගන්නවා. එතකොට සාමනාද දැන් අපිට මේ දැන් ඇහෙන් විතරක් නෙවෙයි කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් මේ හැම අවස්ථාවකම මේ පටිගේ හට ගන්න පුළුවන්. ඒක උරපහනේ හිතින් ඔය සිතිමුත් හට ගන්න පුළුවන්. සිතින් කොච්ච අනිවාර්යයෙන්ම හට ගන්න පුළුවන්. අතීත අරමුණුත් එක්ක පටිඝ සම්පයුත අරමුණු හිතේ තැන්පත් වෙච්ච ඒවත් එක්ක හිත හිතා ඒ විදිහට දුම්නසටපත් වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට තමයි දැන් ඔන්න අපි දැන් සිත විස්තර කරගෙන ආවේ. එතකොට දෝමනස සාහන දැන් ගැටන අරමුණක් හම්බුණා. හිත දුම්නස් වුණා. එක පාරම කේන්ති ගියා. කේන්ති කියලා මෙයා ඉතින් මොකක් හරි දෙකක් කියන්න ඕනේ කියලා. ඉතින් ඔන්න එක්ක බයිනවා, එක්ක ගහනවා. ඔන්න දැන් අර සිත හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ අර අනුසය මට්ටමේ තිබිච්ච කෙලෙස් පරිඋත්හාන වුණා. පරිඋත්හාන වුණා. එතකොට තමයි අර ව්‍යාපාදයට බවට පත් වෙන්නේ. එහෙම. ඊළඟට ඉතින් ව්‍යාපාදයෙන් නවතින්නෙත් නැහැ. එහෙම. එතකොට සාන්දාත් දැන් ඊළඟට ඔන්න පළවෙනි හිත. එතකොට දැන් කාටත් පැහැදිලි ගැටෙන අරමුණක් හම්බුණා, දෝමනස්සේ ඇති වුණා, කෙලින්ම කේන්ති ගියා. එතකොට තව වචන කියවුණ අපේ අසංකාරික සසංක තමයි. කෙලින්ම කේන්ති ගියේ අසංකාරිකයි. කවුරුත් උත්සාහ කරේ නැහැ. කෙලින්ම Taman තම එකපාර මේ පටිගේ නැගලා ආවා. එහෙමයි. ඊළඟට තමයි දෙවන හිත ඕකමයි අර විදිහෙන් පාර යනකොට කෙනෙක් හම්බ වෙනවා. එයා කැමැති. ඒකට ඉතින් ගැටෙන අරමුණක් හම්බුණා. හිතේ දෝමනස්යක් හටගත්තා. ඒ හැබැයි කේන්ති ටිකක් පාලනය කරන වින් බලන්න යනකොට අපිට ළඟ බිරිඳ හිටියා. නැත්තම් තමන්ගේ යාළුවෙක් හිටියා. අපෝ ඔහොම යන්න එපා. මේ නිවටෙක් වගේ. මොකද කොහොම පුළුවන්ද සමාජ ජීවත් වෙන්න? කොහොම ගියොත් මිනිස්සු ඔළුවට අත හොදයි. මම ඔහොම කියන කතා තේරෙනවනේ සාමාන්‍යයෙන් ඇත්තටම මම හොඳටම දැකලා දැන් අපි හන්නේ මෙහෙම කිව්වොත් හරිද අර අවිජ්ජා සූත්‍රයට අනුව පාප මිත්‍ර සේවනය නිසා අසත් ධර්ම ශ්‍රවණය වෙනවා. හරි සම්මාස. ඇත්තටම පාප මිත්‍ර සේවනය නිසා අසත් ධර්ම ශ්‍රවණයක් තමයි. ඒක තමයි ඔය කියන්නේ ඔහොම ඉන්න එපා. මේ නිමිට එක වගේ ඔහොම ඉන්නොත් ඒක හරියන්න ගලක් ගැහුවොත් ගලක් ගහන්න ඕනේ. එහෙම කියන්නේ. එහෙම එහෙම. ඉතින් ඔහොම ජීවත් වෙන්න බෑ. අපි පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ. නමුත් ඔය විදියට යටෙන්න හොඳ නැහැ. එහෙමයි. ඒකල ඒ විදියට මේ කොහමද දේශය අවස්සනවා. එහෙමයි. ඒතර මම නම් හිතන විදියට මේ සමාජයේ ස්වාමීන් වහන්සේ වැඩියෙන්ම ඔය දේශය ඇති වෙන දෙවෙනි හිත. මොකද කවුරු හරි ඇවිස්සීමෙන් තමයි ආහා එහෙම. මේක මේ ඇත්තටම මේ ඒ කියන්නේ අසංකාරිකවට වැඩිය සසංකාරිකව තමයි ද්වේෂය එන්නේ කියන එක. ද්වේෂය එන්නේ මොකද ඉතින් අරයටත් මදි පුංචි කමක් වෙනවා. දැන් අරයා තමන්ගේ යාළුවා තමන් ළඟ ඉන්න කට්ටිය කියනකොට ඌ මම මෙන්න එක මගේ පෞරුෂයට හොඳ නෑ. මම මෙහෙම කිව්වොත් ඒක නිකන් මට මදි කමක්. එහෙමලා කේන්ති ඇති කරගන්න. එහෙම. ඒ කියන්නේ රවුසන කට්ටිය ඉන්නවා. රවුස පොහොර දාන. පොහොර දාන අය. එහෙම. එතකොට සාන්නක් දැන් බලන්න ඔය සිද්දකෙන් තමයි ආය ද්වේෂේ මොන ආකාරයෙන් ලෝකේ මොන විදිහට තිබුණත් ඔන්න ඔය සිද්දකෙන් තමයි අභිධර්මයේ හැටියට ද්වේෂය හටගන්නේ. එහෙමයි. ඊටාම පැහැදිලිව අපි හඳුරෝ විස්තර කරා ඔබට හොඳින් වැටහෙන්න ඇති. අභිධර්මානුකූලව කොහොමද මේ ද්වේෂ මූලික සිත් ඇති වෙන්නේ කියන එක. එතකොට සිතක් ඇති වුණා ඒ සිත මනෝ කර්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා ව්‍යාපාදයේ විදිහට. එතකොට මේ ව්‍යාපාදය නැසේවා වෙනසේවා හොඳක් නම් වෙන්නේ පාදී වශයෙන් මනසින් හිතල හිතලා මනසින් කර්ම රැස් කරගෙන ඊට පස්සේ වශී කර්ම බවට පත් වෙනත් පුළුවන්. පරුස වචන කියනකොටත් ඒක ඊළඟට වශී කර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අතින් පයින් ගහනකොට අපි හඳුර මතක් කරපු විදිහට රණ්ඩු සරවල් වෙනකොට කාය කර්මයක් බවට සත්ව ඝාතනය කරනකොට කාය කර්මයක් බවට පත් වෙන්නත් පුළුවන්. අපේ හඳුරන්නේ දැන් මේ කියන ව්‍යාපාදයේ ඇති වෙන්නේ දැන් අපි දන්නවා නැසේවා වෙනසේවා කියන කතාවන් ඒ කියන අදහසත් එක ගත්තහම මේ ජීවි වස්තුන් සමග එහෙම නැත්නම් ජීවීන් සමගද ව්‍යාපාරය තියෙන අජීවී දේවල් සමග ඇති වෙන්නේ නැද්ද කියලා කෙනෙකුට අදහසක් හිතට එන්න පුළුවන් අපේ අහන්න. ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමයි ද්වේෂය කියන එක අවිඥානික සංඥානික හැම වස්තුවක් කෙරෙහිම ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක අපි හොඳටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ද්වේෂයේ ඇති වෙන ආකාරයක් කල්පනා කරපුවා. එහෙමයි. ඒ ද්වේෂයේ ඇති වෙන ඒක අපේ කවුරුත් දන්නවා අපි නැවත මේ සාකච්ඡාව සම්පූර්ණ වෙන්න මතක් කරන්න දැන් ද්වේෂය නැත්නම් ව්‍යාපාදයේ ක්‍රෝධයේ මේ ඔක්කොම එකයි නේ ස්වාමීන් වහන්සේ මේක එක එක පොඩි පොඩි දියුණු වීම තමයි තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් ක්‍රෝධය හටගන්න ආකාර 10ක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එහෙම. අංගුත්තර නිකායේ නිදේශකාලයේ සඳහන් වන්නේ දසහකාරයේ කෝධෝ ජායති අනස්සම්මයතටි ආදි වශයෙන් තියෙනවානේ. එහෙම. එතකොට මේ ක්‍රෝධය හටගන්න ක්‍රම 10 ගැන කල්පනා කරොත් අපට තේරෙනවා මේක සජීවී අජීවී කියන සෑම වස්තුවක් කෙරෙහිම ඇති වෙනවා. ඇති වෙනවා. එහෙම. ඒ විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ක්‍රෝධය ඇති වෙන්නේ සජීව වස්තු එක තමයි. එහෙමයි. අපි ගත්තොත් ඇති වෙලා ගැටෙන්න යන්නේ ප්‍රතිරෝධය දක්වන්න යන්නේ ගොඩක් වෙලාවට සජීවී වස්තුත් එක්ක. අද කාලේ නම් මේ අජීවී වස්තුත් එක්කත් මිනිස්සු සෑහෙන ගැටෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් දැන් බලන්න පළවෙනි අවස්ථාව මේ මේවා අපි නැවත නැවත කතා කරනකොට දැන් මේ සාකච්ඡා කරන අපි දෙනමට උනත් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදුමාකාර මහා සද්ධාාවක් ප්‍රසාදයක් ඇති වෙනවා. දැන් බලන්න උන්වහන්සේ 탁කෙටම දේශනා කරනවනේ ඉතින් මේ කේන් කියන්නේ මේ 10න්. එතකොට අද වෙනකම් මන්නම ප්‍රාර්ථනායකටවත් නෑ 11ක් තියෙනවා කියලා හොයන්න පුළුවන් කමක් නෑ. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න පළවෙනි කාරණේ කාරණා තුන තුන මෙතන යන්නේ. පළවෙනි කාරණේ සඳහන් වෙනවා අසවලා නැත්නම් යම්කිසි කෙනෙක් අසවලා මට අවඩක් කළේය කියලා අතීතේ කේන්ති ගන්න අවස්ථා තියෙනවා. අපි උනත් එහෙම කේන්ති යන අවස්ථා අපිට තියෙනවානේ. එහෙමයි. අතීතයෙන් කේන්ති යනවා. අතීතයේ අරමුණක් සිහි කරලා කේන්ති යනවා. අතවලා මට අවදක් කළේය. ඒ කියන්නේ සතියකට කලින් හරි බැන්නනම් ගැහුවනම් ඒ ගැන කල්පනා කරන්නේ නේ. කල්පනා කරනවා. ඒ එතකොට දැන් අපිට අවුරුදු ගානකට කලින් හරි මට මෙහෙම දෙයක් කරන්න මිනිස්සු නිතරම කියන අවස්ථාවක තමන් ස්වාමියා බිරිඳ පවා කියන අවස්ථා තියෙනවා මේ දැන් හොඳට මේ ධර්මල්ලු හදාගෙන ඉන්න. නමුත් ඔය වචන කියන එක සම්බන්ධ පිට වුණාට පස්සේ ඒ වචන සමහරුන් හිතවල එහෙම තියෙනවා. එහෙමයි. එතකොට දැන් දැන් සමහරු කියනවා මම මැරුණත් මේක නම් අමතක වෙන්නේ නැහැ. මට ඔයා මෙහෙමයි 1978 ජනවාරි මාසේ 15 වෙනිදා මෙන්න මේ විදිහටයි මට කතා කළේ. එහෙම කියනවා. දින වකවානුත් එක කියනවා. දින වකවානුත් කියනවා. එතකොට ඒක එක පුදුම විදිහට මට මේ වචන නම් මොනව අමතක කරත් මේ වචන අමතක කරන්න බෑ. ওই විදිහට දේශي හදාගෙන ඉන්නවා. එහෙමයි. එතකොට සානික අතීතයෙන් ඔය විදිහට හිතලා හිතලා කේන්ති ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අවඩක් ක්‍රමය කියලා. කරයි. වර්තමානයේ මොන හරි කරනවා නම් ඔය බලන්න දැන් මට මේ ඉස්සරත් කරා දැමුත් ඔය වැඩේමයි කරන්න කියලා කේන්ති ගන්න. ඊළඟට එයා පරිකල්පනය කරන කල්පනා කරනවා මේ මිනිහගෙන් මට අතීතයෙන් බේරිල්ලක් තිබුණෙත් නැහැ. අනාගතයේ මේ වර්තමානයේ බේරිල්ලකුත් නැහැ. අනිවාර්යෙන් මේ මිනිස්යාගෙන් අනාගතේ මට හොඳක් නම් වෙන්නේ නැහැ. මේ යන තාලෙට ගියොත් ඉදිරියේදීත් විනාශයක්ම තමයි. විනාශයක්ම තමයි වෙන්නේ. එතකොට ඒ විදිහට හිතලා සාමනල් ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. එහෙමයි. ඊළඟට තමන්ගේ මිතුරෙකුට නැත්නම් තමන්ගේ දරුවෙකුට. දැන් තමන් ප්‍රිය කරන පුද්ගලයෙකුට. අම්මා තාත්තා වෙන්න පුළුවන්, දූ දරුවෝ ස්වාමි භාර්ය වෙන්න පුළුවන්. හරියට හරි සාන. අපි යන්නේ ඉතින් මේ රට ජාතිය ආගම වෙන්නත් පුළුවන්. සනගපේ හැවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මමත්වය මුල් කරගෙන යෝගයෙන් කරන. ඒක තමම් ප්‍රිය කරන ඕනම දෙයක්. ඔව් මේ මිනිහා මගේ જાතියට කලින් අතීතයේ ඉඳලම මෙහෙම කරා කියලා එහෙම හිතන අවස්ථා තියෙනවා නේද? හිතන අවස්ථා තියෙනවා. ඒක අපි අර අකුසල පැත්තෙන් අපි ගන්න ගොඩක් දුරට අපි වෙලාට ඉන්නේ අර ඒකට අපි සංකල්පයක් දාන අපි මේ ජාතියේ තියෙන කැක්කුම ආදරය ආදී දානවා. නමුත් ද්වේෂය ඇති වෙන පුළුවන් නේද? වැඩ කරන්නේ නැහැ ද්වේෂය. මොකද කෙනෙකුට සන්නස දැන් අපි හිතුවොත් මොන දෙයකට හරි බැඳීමක් ඇති වෙනවා නම් සන්නස ඒක ඉති ලෝභයමද එහෙමයි. තමන්ගේ අම්මට තාත්තට දැන් අම්මා තාත්තට සලකන්න ඕන. ඒ වගේම කරුණාව මෛත්‍රිය තියෙන්න ඕන. අපිට හැබැයි ওই බැඳීම කුසල ක්‍රියාපැත්තෙන් අපිට ගෙන යන්න පුළුවන්. එහෙමයි. ඉතින් එතකොට දැන් දහක ධාතියට උනත් අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම් ඊළඟට අනාගතයේට මේ රටට කෙරෙන්න තියෙන දේවල් ඒවා කරන එක කුසල. හැබැයි ඒක අර ඇති කරගෙන නිතරම දේශයෙන් ඉන්නවා කියන්නේ ඒක අකුසල ස්පර්ශ කරනවා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි කතා කරේ දැන් තමන්ගේ අය මුල් කරගෙන ද්වේෂය හට ගන්නවා. ද්වේෂය හට ගන්නවා. එතකොට දැන් කනස බලන්න දැන් අර විදිහටම කාලත්‍රයෙන් හිතනවා මගේ අම්මට මේ මෙයා අතීතයේ මෙන්න මෙහෙම කියලා තියෙනවා අපේ අම්මට. එහෙම. ඊළඟට අනාගත වර්තමානයේ දැන් මේ විදිහට බලන්න මේ රණ්ඩු වෙනවා අපිට ඉන්න දෙන්නේ අනාගතේ මගේ අම්මට, මගේ තාත්තට, මගේ ස්වාමියාට, මගේ බිරිඳට මම් ප්‍රිය කරන කෙනෙකුට මේ විදිහට වෙනවා කියලා. ඉතින් ඒකට ක්‍රෝධය හට ගන්න ක්‍රම තුනක් තියෙනවා. දැන් දරුවන්ට ওই විදිහට අපි හඳරන්නේ තාත්තා ගැන ඇති වෙන්න පුළුවන්නේ. දැන් ඒ කියන්නේ දැන් කවුරු හරි තාත්තා කෙනෙක් ඉන්නවා අම්මා කෙරෙහි බොහොම ද්වේෂ සහගතව කටයුතු කරන. එතකොට දරුවන්ට හිතෙනවා මේ අනේ මේ තාත්තා මේ ඉස්සර කොච්චර අම්මට හරියට රිදවන හරියට අම්මා කියලා තියෙනවා අපිට මේ මේ විදිහට කරලා තියෙනවා කියලා. අම්මේ ඒවත් ඉවසගෙන හිටියා. ඒක ඉවරයක් නෑනේ. දැනුත් මේ අපිට පේන්නත් මේ විදිහටමනේ මේ අම්මා මේ මෙහෙම මේ අම්මට රිදවන්නේ. මේක තවදුරටත් ඉස්සරහටත් මේක කරා. මේ කරදරෙන් නිදහස් වීමක් නැද්ද කියලා සමාජයට තාත්තා එක දරුවෝ ගැටෙන්න සංවේදී තැනක් මතු කරේ. දැන් අතර අම්මා තාත්තා කරේ විශේෂයෙන් එතනදී අපි විශේෂයෙන් අම්මලා විශේෂයෙන්ම තාත්තලා වුණා තමන්ගේ දරුවන්ට ඒ අයට ඒ චකටයුතු කියන්නේ නැතු වෙනවනේ ඒකත් ලොකු දෙයක්. මොකද දැන් මේ විදිහට බලනකොට එහෙමයි. ඒ ඇත්තටම ගොඩාක් දුරට දැන් සාමාන්‍යයෙන් දැන් ඔය පැහැදිලි කිරීම කරනකොට මට මතක් වුණේ මටත් මේ වගේ අත්දැකීම් තියෙන සමහර දරුවෝ තමන්ගේ තාත්තා කරේ පුදුම විදිහට දේශ කරනවා. හරි භයානක අවස්ථාවක් නේ. තමන්ගේ තාත්තානේ. එහෙම. නමුත් ඒ අම්මා කියන අනේ උඹලගේ තාත්තා මෙහෙමයි ඉස්සර බීගෙන ඇවිල්ලා මට වද දුන්නේ. ඉතින් මේ මම්ම තමයි මේ දරුවෝ ටික ලොකු මහත් කරේ මම්මයි මේ කුඩි වැඩ කළා හරි මේ ළමයි ටික හදාගත්තේ ගෙදරට සත පහක් දුන්නා. ඉතින් අර දරුවන්ට පුදුම දේශයක් ඇති වෙනවා. එහෙම තාත්තා තාත්තා කරේ. ඒකපොත් දැන් බලන්න අතීතෙමුත් ඇති වෙනවා. ඊළඟට වර්තමානෙමුත් ඇති වෙනවා. අනාගතෙමුත් අනේ අපේ තාත්තගෙන් නම් කිසි වැඩක් නැහැ කියලා. මේ දේශය ඇති වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි දැන් කතා කරේ දෙවෙනි කාරණේ තමයි තමන් ප්‍රිය කරන අයට අර විදිහට කාලත්‍රයෙන් අකටයුතුකම් කිරීම තුළින් ක්‍රෝධය උපදින ක්‍රම 3යි. එහෙමයි. අපි අනේ එතනදී දැන් අර තාත්තා අම්මා සම්බන්ධ කතා කිරීමේදී එතන ළමයින්ගේ වැඩි ප්‍රියමනාප භාවය දෙන අම්මට නේද? ඒ හින්දා තමයි තාත්තා කෙරෙහි තරහ ගියේ. ඔව් දැන් එන්නේ. අම්මල ස්වාමීන් ගොඩක් දෙමව්පියන් දෙමව්පියෝ දෙන්න අතරින් අම්මා තමයි බොහෝ සෙයින් දරුවන්ට බොහොම ළඟින් ඉන්නේ අම්මා. එහෙම. සාමාන්‍යයෙන් ඒ නිසා ගොඩක් දරුවෝ ඉතින් අම්මට ආදරය කරන වැඩි. එහෙම. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් ආදරය කරන්නේ නැත්නම් අම්මා දරුණු සරපරුසෙක් කෙනෙක් නම් අම්මාගේ ආදරයේ සෙනෙහසේ දරුවන්ට නියම විදිහට ලැබිලා නැත්නම් එතෙන්දී තාත්තා අම්මාට කරන කරදර පිළිබඳව දරුවන් එච්චරම සංවේදී වෙන්නේ නැති අවස්ථාවකුත් තියෙන්න පුළුවන් අපහන්නේ දැන් අම්මා වගකීම් පැහැර අරගෙන ගිහිල්ලා දැන් අතරම සම්පූර්ණ එතනදී බොහෝ සෙයින් ඔතන සාමාන්‍යයෙන් අගතියටපත් වෙන තාත්තා. එහෙම. නමුත් සමහර අවස්ථාවලදී අම්මා වගකීම් පහර ඇරලා ඒ ළමයින්ට තාත්තා නොකියුවත් ළමයි දන්නවා මේ අපිට පුංචි සමාන ළමයෙකුට මතකයිනේ. එහෙම. අනේ පුංචි කාලේ තාත්තා තමයි අපේ පන්ති අරන් ගියේ. තාත්තා තමයි අපිව මේ ඉස්කෝලේට ගිහලා ගත්තේ. අම්මා සමහරට ඒවා ඒ වගකීම් පැහැර හැරීම තුළ සමහර විට අම්මා අපිට පොඩි කාලේ ඉඳලා හරියට ආදරේ කරන්නේ අම්මා අපිව හදනවට වැඩිය බලුකටව හදන්න තමයි උනන්දු උනේ. ඔය ආදි වශයෙන් කියන අවස්ථාවක් හම්බුගෙන සාන්න අපේ වගේ ඒක දෙපැත්තටම දෝලන වෙනවා. එහෙමයි. ඒතර කෙසේ හෝ ඔය විදිහට දේශي හට ගන්න. ඒතර ක්‍රම 6යි. ඊළඟට සාමාන්‍යයෙන් තමන්ගේ හතුරෙකුට දැන් තමන් අකමැති කෙනෙකුට අර විදිහටම අවඩක් කළේ කරයි කරන්නේ නැහැ. අවඩක් නෙවෙයි හිත වැඩක්. හිත වැඩක්. හිත වැඩක්. තමන්ගේ හතුරෙකුට අවඩක් කරනවා නම් බොහොම සතුටුයි. සතුටු වෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ හන්නේ අපේ තරහ කාරකරු වෙන කවුරු හරි බනිනවා දැක්කම යස වැඩි ඔහොම කියලා මදි තව දෙකක් කියන්න ඕන කියලා එහෙම අනුමෝදන් කියන ගතිය, පව් අනුමෝදන් කියන ගතියක් තියෙනවා. එහෙමයි. එතන මෙතන තියෙන්නේ හතුරෙකුට හිත වැඩක් කළේ කරයි කරන්නේ කියලා කාලත්‍රයෙන් හිතීමේ ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. දැන් අතර බලන්න සාන්නත ඔය බහුලවම තියෙනවා. තමන් සහෝදර පිරිසක් අතර එක සහෝදරේ තමන් අකමැති කෙනෙකුට උදව් කරනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙන බලන්න මේ මගේ අයියා මං අකමැතිම පුජ්‍යලයට මේ උදව් කරනවානේ. එහෙම. කියලා කේන්ති ගන්නවා. එහෙම. ඉතින් ඊළඟට අතීතයේ මනුස්සයට කොච්චර උදව් කරලා තියෙනවද මේ වර්තමානයේ අපි ගැන යාට ගාණක් නෑ. එයා අහවලාට උදව් කරන්න කියලා කේන්ති ගන්නවා. එහෙම. ඊළඟට අනාගතේ මුත් එතන මෙයා අපිට නම් මෙයාගෙන් පිටක් නෑ. කියලා ඉතින් කේන්ති ගන්නවා. එතකොට ක්‍රෝධය උපදින ක්‍රම 9යි. අර ස්වාමීන් වහන්සේ කියපු අජීවී වස්තුන් කෙරෙහි කේන්ති ඇති වෙන්නේ ඇත්තටම අස්ථාන කෝපයෙන්. එහෙනම් අස්ථාන කෝපය කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම වැස්සක් කේන්ති ගන්නවා, අවුවත් අවුව ප්‍රයයක් කේන්ති ගන්නවා ඕනම දෙයකට. ඇයි වැස්සක් කේන්ති ගන්නෙ? සාමාන්‍යයෙන් දැන් සමහර දැන් සමහර දැන් සමහරලාට ගොවියෝ ගත්තොත් වැස්ස කැමති මේ ඒ කියන්නේ සුදුසු කාලෙදි වහිනකොට කැමති. ඔව් සුදුසු කාලේ. හැබැයි බීජ මේ පැලවිගෙන එන වෙලාවට වැස්සත් ඒ කටිය ටිකක් අකමැති වෙනවා. එතකොට ඒ කටිය ද්වේෂයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අපේක්ෂා කරන්නේ වැස්ස. නමුත් අවුවත් අදට එනවා. එතකොට අවුවත් එක කිපෙනවා. එහෙම. ඊළඟට අපේක්ෂා කරන්නේ අවුව නමුත් වැස්ස එනවා. එහෙම. එතකොට වැස්සත් එක්ක කිපෙනවා. කිපෙනවා. ඒ කියන්නේ සබහා දහමත් එක කිපෙනවා. දැන් වැඩි ඕනේ මේ දැන් පුදුම විදිහට දැන් මధుරයක් කනකොට පුදුම කරදරයක් කියලා ඉතින් පුදුම විදිහට කේන්ති ගන්නවා. එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය සම මధుරයක් කියලා කියන්නේ සබහාදහමෙන් වගේ වෙන දෙයක් නේ. ඊළඟට මధుරයකුත් අපිට සත්වයේ ජී සවිඥානික සත්වයේ හැටියට ගන්න පුළුවන් නේ. හැටියට හිතන්න පුළුවන්. එහෙමයි. නමුත් මේ මధుරවාට හිතන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ. එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය පාරක යනකොට කකුල ගලක වැදුනොත් එහෙම ඒත් කේන්ති. ඔව් ඒ සමහර ඇත්තම පුදුම විදිහට කියනවා. දැන් බලන්න දැන් ඒකත් හොඳ අවස්ථාවක්. මේ සංවිධානය දැන් පොඩි ළමයින්ට පවා උගන්වනවානේ. ඒ ළමයා නලවන්න තියෙන එකම ක්‍රමය තමයි අර ගලට හරි ගහන්න ඕන. ඒක තමයි ළමයා නලවෙන්නේ. කියන්නේ අම්මා ළමයා නලවන්නේ ද්වේෂයෙන්. එහෙනම් ආ මෙතන දැහැප්පුනේ කියලා එතෙන්ද ගහනවා. ගලට එහෙම. ඒක සමහර වැඩිහිටියෝ පවා ඉන්නවා. <laughs> ළමයි නම් ඒක පොඩ්ඩක් ඉතින් සාධාරණ එහෙම සාධාරණ කරන්නත් බෑ. නමුත් සමහර වැඩිහිටියෝ පවා ඉන්න තමන්ගේ කකුල හැප්පෙච්ච තැනට විලුඹින් පහරක් ගහනවා. ගහනයි එහෙම. ඒකකොට අපි හඳුර මතක කරලාට මදුරුවාගේ කතාවේදී මදුරුවා නම් මේ එහෙම දැනුවත්කමක් නැති හින්දා කියනකොට එතකොට අපි හඳුර අදහස් කරන්නේ මදුරුවාට අනුකම්පා කරන්න කියනවාගේ අදහසක්ද අපි හන්නේ. ඔව්. නෑ සාමද මම කිව්වේ දැන් අර අජීවී වස්තුවක් මෙතන මේ අර සාමදාන් ගහපු එකත් එක්ක. හ්ම්. දැන් අතර මදුරුවේ දන්නේ නෑ නෝ ඌ ආහාර හොයාගෙන යනවා. සූදානම් නැහැ මෙයාට දෙනවද මෙයාට මොනවා වෙනවද ඌට ඌගේ ආහාරය ලැබෙන්නේ බොහොම පුංචි කුඩා සතෙක්නේ ඒකත් මම මෙතනදී ඇත්තටම කියන්න අදහස් කරේ ඒක ස්වභාවික විපත්තියක් ඒක ඉතින් එහෙම ඉතින් අපි එහෙම කල්පනා කරොත් ඒකත් ඇත්තටම ඒ කියන්නේ අපි හැම කියන්නේ දැන් මේ ඇති වෙන ද්වේෂය පාලනය කරගන්න හිතන විදිය ඒ කියන්නේ මధుරවා නිසා යම් කිසි ද්වේෂයක් ඇති වුණොත් මේ මේක ස්වභාව ධර්මයටයි යම් කිසි දෙයක් කියලා හිතලා හිතේ ඇති වෙන ගැටුම යම් මට්ටමකට පාලනය කරගන්න. ඒක ඒක එක පැත්තකින් තමයි මම අදහස් කරේ ඒක නෙවෙයි. එහෙම. මම අදහස් කරේ අපේ සාරණහත් යහුවා මගෙන් සජී දැන් යජී අවිඥානික අවිඥානික වස්තුන්ටත් කේන්ති යනවාද කියන එක ඇත්තරම දැන් අපි මදුරුවාට නම් පණ තියෙනවා ඒක සදාව. නමුත් අපි ඌට ඒක තීසි තේරුමක් නැංග ස්වභාවික පත්‍යක් හැටියට තමයි මම මෙතනදී දැක්කේ. එහෙම එහෙම. ස්වභාව ධර්මයට අනුගත වෙන සත්වෙක් නිසා. සත්වෙක් නිසා. එහෙම අපයන්. දැන් අපි හන්නේ දැන් ওই විදිහට සජීවි අජීවි එහෙම නැත්නම් සවිඥාන කවිඥානක වස්තුන් කෙරෙහි කෙනෙකුගේ හිතේ ඇතිවෙන ව්‍යාපාද එහෙම නැත්නම් ක්‍රෝධය තරහ ගැන අපි හඳුරු බොහොම ලස්සනට පැහැදිලි කරා. අපි හඳ ඔය ඔක්කොම කාරණා ටික සම්පින්ඩණය කරලා ගත්තොත් හේතු දෙකක් අපිට දකින්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ තමයි කැමැති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි කියන කාරණා දෙක. ඒතකොට ඒ ඇත්තටම මතක තියාගන්නවා නම් සම්නත් කියන දේ තමයි ගැටෙන අරමුණ කියන එක කැමැති දේ නොලැබීම නොකැමැති දේ ලැබීම. ඒක තමයි ඒක කෙනෙකුට හොඳට මතක තියාගන්න පුළුවන් මේ දේශය තියෙන ප්‍රධානම හේතු හැටියට. එහෙම. එතකොට අපි කියන්නේ ඒ හේතු දෙකටත් මුල් වන්නේ මමත්වය කියලා කිව්වොත් ඒක වඩාත් නිවැරදිද? ඔව් ඇත්ත තමයි ඉන්නේ. එතන තමයි සක්කාය දිට්ඨිය තමයි අර බලු මැක්ක වගේ. එහෙමයි. සාමාන්‍යයෙන් මේ හැම දෙයකටම අපිට මාන්න ඇති වෙන්න හැම දෙයකටම හේතුව තමයි තින්නේ මමත් මමත්වේ සක්කාය දිට්ඨිය. එහෙමයි. දැන් අර කැමැති අරමුණු මමත්වයෙන් ගන්නවා අකමැති අරමුණු වල හමුවේ ගැටීම ඇති වෙන්නේ මමත් වෙන්නේ. මමත් වෙන්නේ සදේ. රාතන් වහන්සේලාට එහෙම කේන්තියක් ඇති වෙන්නේ නැත්තේ. එහෙම. දැන් අපි නෑ. දැන් අපි ගත්තොත් පටිඝ සම්පයුත අරමුණක් කියලා හිතමු බැනුම් ශබ්දේ. ඒ බැනුම ඇහෙන්නේ කනටනේ. අපේ හන්දට දැන් කනට ඕනෑ තරම් ශබ්ද ඇහෙනවනේ. මේ එතකොට බැනුම් ශබ්දත් බැලුවොත් ඕන තරම් බැනුම් ඇහෙනවනේ. එතකොට බැනුම් ප්‍රධාන කොටස් දෙකක් ගන්න පුළුවන් අපේ හන්නේ අපිට බැනුම් බැනුම් අනුන්ට බැනින බැනුම් කියලා. එතකොට සාමාන්‍ය අපිට කේන්ති යන්නේ අපිට බැනින බැනුම් වල දින ගොඩක් වෙලාවට නේද අපේ හන්නේ. අනුන්ට බැනිනව ඒවත් අනුනුත් අපේ නම් ඒ කියන්නේ අපේ හඳුර අර කලින් කිව්වා වගේ අම්මා තාත්තා නම් ඒ බැඳීම නම් ඒකටත් මුලින් මමත් වේ නේද අපේ හන්නේ. සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අර සාමාන්‍යයෙන් හොඳ තනක් ඇති. ඇත්තටම දැන් සමහර වෙලාවට දැන් කෙනෙක් අපිට රණ්ඩුවක් යනවා කියලා කිව්ව රණ්ඩුව අහගෙන ඉන්නත් ආසයිනේ. එහෙමයි. තමයි මනකරම දේශේ තියෙන්නේ. එහෙයි. නමුත් තානාහවල් තන රණ්ඩුවක් යනවා. ඉතින් ඕවා බලන්න කරන්න වට වෙන්නේ මොකද්ද? ඒවට බොහොම ලොකු කැමැත්තක් තියෙනවා. සමහරු අපි හඳුරන්නේ රණ්ඩු නවතිනවට වැඩිය දිගට පාස්කගෙන යනවට තමයි කැමති. අපරාධේ ඉවර වුණා ඉක්මනටම තව සුට්ටක් ගහගත්තා නම් හොඳයි කියලා එහෙම. එතකොට අපි යන්නේ එහෙම හිතන්නේ පව් අනුමෝදන් වීමක් නේද අපි යන්නේ. පැහැදිලිවම සාපේක්ෂයෙන් දැන් අනුමෝදනා කියන වචනේ ගත්තොත් අනුව සතුටු වීමනේ. ඒතර නරක දෙයක් අනුවත් සතුටු වෙන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. සම්පත ඇත්තරම දැන් එතන එහෙම හිතනවා කියලා කියන්නේම ඉතින් අපිට තේරෙනවා එතන හොඳ සිතුවිල්ලක් නැහැ නිසා මන්නත් එතන නරක සිතුවිලිමයි තියෙන්නේ. ඒතකොට නරක සිතුවිලිත් එක්ක හොඳ සිතුවිලි නැත්නම් කුසල চৈতසික එකතු වෙන්නේ නැහැ. නරක ක්‍රියාකාරකම් එක හොඳ සිතුවිලි එන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. ඒකෝට ඒ සිතේ වැඩ කරන්නේ මේ කාන්තේම අකුසල සිතුවිලි ධාරාවක් තමයි. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් මේ ව්‍යාපාදයේ කියන සිටිවිලි ඇත්තටම ගත්තොත් ඒ සිටිවිලි හිතේ ඇති වෙනවා කොහොමද ඒක නිවනට බලපාන නිවන ආවරණය වෙන්නේ කොහොමද ඒකෙන් හිත නොසන්සුන් වෙනවද ඒක කොහොමද අපි හන්නේ නීවරණ නිවන වලකාලන ධර්මයක් හැටියට ක්‍රියාත්මක ඇත්තටම සාමනස දැන් අපිට ව්‍යාපාදයේ ගත්තාම දැන් පැහැදිලිවම තේරෙන අනුසාරනස අපිට හිත නිතරම විසිරිච්ච ස්වභාවයෙන් තියෙනවා නම් එහෙම. ඊළඟට විශේෂයෙන්ම ද්වේෂය කියන මේ අකුසල මූලයේ තියෙනවා නම් එතන අද්වේෂයේ මෛත්‍රියක් නැත්නම් ලෞකික පැත්තවත් නැත්නම් අපිට ඒ අපේ ඒ ලෝකෝත්තර අරමුණ කරා යන්න ලොකු බාධාවක් ඒක. අකුසල මූල තුන ගත්තාම ඇලීම, ගැටීම. එහෙම. ඒතර මේ ගැටීමක් තියෙන විදිහක් නැහැ නේ ස්වාමීන් වහන්සේ නිවනක් එක්ක. එහෙමයි. ඒතර මේ නොගැටීම තමයි නිවනට සමීප. එහෙම. ඉතින් ඇත්තටම මේක නිවරණයක් බවට පත් වෙන්නේ මේ ප්‍රධාන වශයෙන් මේ අපේ රාගය තමයි මේ සසරට ඇත්තටම දිගින් දිගට යන ප්‍රධානම හේතුවක් වෙන්නේ. ඊළඟට සානස මේ ගැටීමත් ඇත්තටම මේ අපි කල්පනා කරලා බැලුවොත් එන ආනන්තරීය පාප කර්ම පහ. එහෙම. ගත්තොත් හොඳට කල්පනා කරලා බලන්න සානස දැන් ඔය ආනන්තරීය කියලා කියන්නේ අපි දන්න මේ ධර්මයේ තුල තියෙන මහා භයානකම අකුසල් පහනේ. එහෙමයි. ඒකට මේ ආනන්තරය අකුසල් පහම සිද්ධ වෙන්නේ සානස දේශේ නිසා. එහෙමයි. ඒකයි අර බුදුරජාණන් දේශනා කරේ අනත්ත ජනෝ කෝදෝ මේ ක්‍රෝධය අනත්ත උපදවන්නා. බුද්ධ අත්තන් නදානාති. කිපුණු තනත්තාට කිසි අර්ථයක් දෙන්නේ නැහැ. කුද්දෝ ධම්මන්න පස්සති. කිපුණු තනත්තාට කිසි ධර්මයක් දෙන්නේ නැහැ. ඒ අනුව බලනකොට සානස මේ කිපීම මේ ගැටීම මේ කේන්තියත් එක්ක මොන ධර්මයක්වත් අල්ලන්න බෑ. අපි සාමාන්‍යයෙන් ගත්තාම සාමාන්‍ය වැඩක් පිළිවෙලට කරන්න බෑ. අපි හිතමු කේන්තියෙන් කෑමපි ගානක් අතර ගත්තම නිකන් හරියට කා ගන්නවත් බෑ. ඒකෝර දැන් එහෙමනම් මේ ද්වේෂය කියන එක මේ සාමාන්‍ය ලෞකික දිනුවත් නැති කළම දාන දෙයක්. එහෙමනම් ලෝකෝත්තර දිනුවක් ගැන අපිට හිතන්නවත් නැහැ. පුළුවන් කමක් නැහැ. එහෙම අපි හන්නේ. දැන් මෙහෙම කිව්වොත් ඒක තවත් පැහැදිලි කර ගන්න පුළුවන්. ඒද අපි හන්නේ දැන් නිවන සාක්ෂාත් කර ගැනීම කියලා අපි කියනවා යථා භූත ඥාන දර්ශනය ඇති කර ගැනීම ඒ සඳහා අවශ්‍යයි. යමක් ඇත්ත ඇති හැටියෙන් වටහා ගැනීමට මානසික ඒකාග්‍රතාවය අවශ්‍යයි. අපි කියනෝනේ අපි හන්නේ සමාහිතෝ යථා භූතම් පජානාති කියලා. එතකොට චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ අරමුණුත් එක්ක ගැටෙන තරමට. එතකොට පටිඝ සම්පයුක්ත අරමුණු හමුවේ හිතේ ඇති වෙන්නේ ගැටීමක් එක හිත නොසන්සුන් වෙනවා. ඔව් සාමනාස්ස ඇත්තම නිවැරදිම පිළිතුරට ආවා ඒක තමයි ඇත්තට. මොකද මේ ධ්‍යාන පැත්තෙන් ගත්තොත් මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල ඒකාග්‍රතාවයත් එක්ක හිතේ සංසිඳියාවත් සාමයක් සමග තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇත්තම ගැටිච්ච ගැටෙන හිතකින් අපිට දකින්න බෑනේ. ඒ නිසා ධ්‍යානාංගක ගත්තොත් සුඛයත් එක්ක අපිට මේ ව්‍යාපාදේ පාලනය කරගන්න පුළුවන්. පුළුවන්. එතකොට මේ ව්‍යාපාදය කියන එක සම්පූර්ණ ධානාදියට විරුද්ධයි නම් නිවනට ගැන අපි කවර කතාද නේද? දැන් දැන් ඥානාදී වශයෙන් උපපජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථාතස් උපපජ්ජතුන්න දෙන්ති इति නිවර්ණානි කියන පැහැදිලි වෙන ඉතින් ඇත්තටම මේ කුසල්සේ ධානසේ ඊළඟට නිවන. එහෙම. ඒක සාමාන්‍යයෙන් කියන එක හරියටම හරි. දැන් මේ හිතේ ඒකාග්‍රතාවයක් අර චිත්තූප සමයක් චිත්ත විසුද්ධියක් නැතුව අපිට දිට්ඨි විසුද්ධි ඊළඟට කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි වලට අපිට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට අපි හන්නේ මේ කියන ව්‍යාපාදයේ පාලනය කිරීමට ඉන්ද්‍රිය සංවර සීලය කියන එක අපිට ගොඩක් පාදක කරගන්න පුළුවන් නේද අපි හන ওই පටිග සම්පේත අරමුණු හමුවේ ඉන්ද්‍රිය සංවරය තුලින් ඒක පාලනය කර ගැනීමට හැකියාව තියෙනවද? සම්මාස ඉන්ද්‍රිය සංවර සීලයක් ක්‍රම ගොඩක් වටිනවා. දැන් ඇලීම ගැසීම දෙකම පාලනය කරන්න ඉන්ද්‍රිය සංවරය හරි වටිනවා. ඒ කියන්නේ අර ධම්පදි චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේ සංවරෝ ආදී වශයෙන් සඳහන් වන්නේ. එහෙම. එතකොට මේ අස කරනාසේ දිය ශරීරය ඊළඟට මනස කියන මේ ආයතන 6 ඇලීමෙන් විතරක් සංවර කරගන්න කියලා නෑ නිසා. එහෙම එහෙම. ඇත්තටම සාමනසේ හොඳ තැනක් මතු කරේ. මොකද ගැටීමෙමුත් අපි මේක සංවර කරගන්න ඕන. මොකද අපිට තියෙන අර්බුද දෙකක් තමයි ඇලීමයි ගැටීමයි. අන්ත දෙක. අන්ත දෙක. එහෙමයි. එතකොට ස්වාමීනාත් අර හැලෙනවා වගේම ගැටෙන පැත්තත් අපි ඒකාන්තයෙන්ම සංවර කරගන්න ඕන. ඇලීමෙනුත් හිත ඇවිස්සලා යනවා, නොසන්සුන් වෙනවා, ගැටීමනොත් සිත නොසන්සුන්. සංසුන් වෙනවා. එතකොට එහෙමනම් ස්වාමීනාත් ඉන්ද්‍රිය සංවරය කියන එක හරියම වටිනවා. ඉතින් අතර මේ ඉන්ද්‍රිය සංවරය කියන එක සිකපදයකින් අපට දැන් සතර සංවර සීලේ ප්‍රාථමික සංවර සීල ශික්ෂාපදනේ. එහෙම. නමුත් ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සාමාන්‍යයෙන් එක පදයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. එහෙම. ඒක තමන්ගේ මනසින්ම තමන්ගේ පුහුණුවෙන්ම කළ යුතු දෙයක්. අපි හන්නේ දැන් ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කරද්දී දැන් සමහරව හිතන ඉන්ද්‍රිය සංවර කරගන්න ගියාම ඔය එක එක රූප જાති බලන්න ඕනේ, හත් දහන්න ඕනේ කියලා සමහරව ඇස් දෙක වහගෙන මේ ඉන්නවා වෙන මොනවත් හත් දහන්න නැතුව ඉන්නවා. ඒ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන්නේ නැතුව ඉන්න එකද අපේ හඳුරන ඉන්ද්‍රිය සංවර සීල කියලා. එහෙම නැත්නම් ඒවෙන් කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්න එකද? කොහොමද ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන අරමුණු හැමුවේ කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්නේ? ඔව්. ඇත්තටම සමහරවිට ඒක මේ තථාගත ධර්මයේ මොනම තැනකවත් සංවරේ අවශ්‍යයි. සංවරයේ විවාදයක් නෑ. සංවරය කියන එක අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ ඇහැට ගෝචර වන රූපය වළක්වලා කවදාවත් මේකෙන් ගැලවෙන්න බෑ. කනට ගෝචර වන ශබ්දේ නවත්තලා කන් දෙකට මොන හරි ගහන ඉඳලා මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නෑ. ඒ ඔක්කොම ගහගත්තා කියන්නකෝ. එහෙම. අපි හිතමු මොනවා හරි ක්‍රමයකට ඔක්කොම ගහගත්තත් අපිට මනසට එන දේවල් වළක්ව ගන්න බෑනේ. එහෙම. ඒ නිසා ඒක නෙවෙයි ක්‍රමවේදය. ඒකේ අවබෝධයෙන් යුක්තව දැන් අපි හිතමු දැන් ඇහැට රූපයක් දකිනකොට අපි ඒ රූපයට බැඳීම ඇති වෙනවා නම් ඒ ඇති ඇතිවීමට හේතු අපි කල්පනා කරලා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් නුවණින් යොදලා නැත්නම් එහෙම අනුවණින් නෙවෙයි එහෙම නුවණින් කල්පනා කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දැන් අපි හිතමු රාගයක් එනවා නම් අපි ඒකට අසුබය වඩනවා වැඩිම තුලින් අපිට රාගය මඩ පවත් ගන්න පුළුවන්. ඊළඟට ද්වේෂයක් ඇති වෙනකොට ඒ ද්වේෂය අපි හඳුර කියපු විදිහට පටිඝ සම්පයුත් අරමුණක් ආවොත් මොකද්ද අපි කරන්නේ? පටික සම්පූර්ණ කර්මණක් ආවොත් සාමි අපිට තියෙන එකම වෙලේ අපි මුලින්ම අපිට ඉවසීම පුරුදු කරන්න ඕන. එහෙමයි. මොකද කන්ති බලං බලානිකං කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම බලයණිය තමයි ඉවසීම. මොකද අපිට හැකියාවන් ලෝකයේ තියෙන අපි අකමැති සියලුම දේවල් අපෙන් ඈඩ් කරලා දාන්න. ඈඩ් කරලා දාන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒවා අපි ළඟට එනකොට පිනින්න වෙනකොට රත්හන් කිව්වා වගේ දරාගෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා. අකමැති දේවල් සිද්ධ වෙනවා. දැන් අපිට මේ එතුණට සාන්නක මේ මහ පොළොවේම තනිකරම කාපට් එකක් කියලා ඒක උඩ යන්න කියලා ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. මොකද අපි පෙරපු දෙකක් දාගත්තා නම් ගැටලුව ඉවරයි. අපිමයි හදාගන්නේ. අපිට දැන් වර්ෂාවක් එනකොට මුළු ලෝකෙටම අපිට පුළුවන් කමක් නැහැ වහලක් සකස් කරන්න. අපි ඒකට කොඩයක් ගත්තා නම් ඒ ගැටලුව ඉවරයි. එහෙම. ඒ වගේ සම්මත අපි ආරක්ෂා වෙන්න අපි දැනගන්න ඕනේ. එතකොට ලෝකෙත් ආරක්ෂා වෙයි. එහෙම. එතකොට ඒ ලෝකයට බැන බැන ඉඳලා ලෝකය හදනවට වැඩිය අපි අපේ හිත හදාගත්තාම අපිට පුළුවන් ඒ නරක ලෝකේ වුණත් අපව නරක නොවි ඉන්න. පැහැදිලිවම සම දැන් අත්‍තරම දැන් දැන් දැන් බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් අවවාදයක් වගේම උන්වහන්සේගේ ධර්මය මේ තරම් මිත්‍යා දෘෂ්ටික බලවේග තුල ඉස්සරහට ගියසනත් ඒ ආදර්ශයක් එක්ක එහෙනම් අද වුණත් අපිට හොඳට පේන වර්තමානයේ මොන තරම් මොන තරම් ලස්සනට මුකරිකමට මොනවා විග්‍රහ කළත් ප්‍රතිපත්තියක් නැතුව විග්‍රහ මොනවා දෙයක් දේශනා කරත්තාම ඒක බොහොම తాවකාලිකයි. එහෙමයි. යම් කිසි ගුණයක පිහිටලා කාලයක් යනකොට එතන එතනට ඉතතින්න ඕන කෙනෙක් එතන යොමු වෙනවා. මේක ඒක ඒක තමයි ගුණයේ තියෙන අනුභවය. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට සම්මත ඇත්තටම ද්වේෂය පාලනය කරන්න තියෙන මූලිකම දේ තමයි ඉවසීම. එහෙයි. කන්තිය පරමන්තපෝ කියන කියන දේශනාව අනුව ඉවසීම තමයි හොඳම සීලය. තපස. සීලය. ඊළඟට සම්මත ඒක නඩපවත්තන්ට ඊළඟට අපි දෙවනුව තමයි යදන්න ඕනේ මෛත්‍රිය. එහෙම. ඒ දෙක එක කොහොම හදුවත් කමන්නේ නැහැ. නමුත් ඉවස ඉස්සෙල්ලා යම් කිසි මට්ටමකින් ඒ කාරණේ තේරුම් අරගෙන ඒක ඉවසන්න අපේ හිත හදා ගන්න ඕනේ. එහෙම. ඊළඟට අපි මේක තව වැඩි දියුණු කරන්න ඒකාන්තයෙන්ම අපිට සමහර දේවල් සම්බන්ධ අපිට මනසින් හිතලා ඒකට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් අවස්ථා තියෙනවානේ. ඊළඟට ඒක දියුණු කරගන්න ඒකාන්තයෙන් මෙත්තා මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. මෛත්‍රිය ප්‍රගුණ කොට මේ පාරමිතා දෙකකුත් ඒ තුළ සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙනවා. ඇත්තම කාන්ති පාරමිතාව ඊළඟට මෛත්‍රී පාරමිතාව. එහෙමයි. එතකොට කොහොමද මෛත්‍රී පාරමිතාවෙන් අපි ඒක පාලනය කරන්නේ? එතකොට සානස මෛත්‍රිය දැන් භවනාවක් හැටියට කරනවා නම් ඒකේ මූලික වශයෙන්ම සන කායික ක්‍රියාවලට අපි ඉස්සලා යන්න ඕනේ. එහෙම. මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා තියෙනවා. එහෙම. ඉතින් කාය කර්ම කියලා කියන්නේ අත්‍තරම දැන් දැන් අපි හන්නේ ඔන්න මම අපේ හාමුදුරන්ට බැනගෙන එනවා. ඔව්. එතකොට අපේ හාමුදුරුවෝ දැන් ඔන්න මෛත්‍රිය පුරුදු කරනවා කියලා පොඩ්ඩයි නාස්මතුන් කියලා මා මෙන්න සීල සත්‍යය සූපත් වෙත්වා කියලා එහෙම හිත ගහගෙන හිතන එකද කරන්නේ නැත්නම් මොකද්ද? මගේ අනේ මේ මනුස්ස මෙහෙම බැන්නට ඊට කලින් මං ගැන හොඳ කියලා තියෙනවා නඩු ගන්න වැඩසටහනේ හරි මං ගැන වර්ණනා කරලා තියෙනවා නේ කියලා. හොඳ පැත්තේ හිතන එකට මොකද කරන්න බෑ. කොහොමද මයින්ඩ් එක? දැන් ඒකෙදී ඇත්තටම මේ යථාර්ථය දකින කෙනෙකුට ඒ කියන්නේ ජීවිතයේ ස්වභාවයේ తాවකාලිකත්වයේ දකින කෙනෙකුට ඇත්තට මේක පාලනය කරගන්න පුළුවන්. එහෙම. දැන් බලන්න දැන් එක අම්මා කෙනෙක් බස් එක යනවලු. බස් එකේ බොහොම වයවරු ධම්ම කෙනෙක්. බස් එකේ යනකොට බොහොම ස්ථූල කාන්තාවක් මහත නෝනා කෙනෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන බස් එකට නැගලා තියෙනවා. එහෙනම් බස් එකට නැගලා දැන් අර අම්මා ඉන්න සීට් එකේ වාඩි වෙලා කියනවා වාඩි වෙලා අර අර කාන්තාවගේ බෑග් එකක් අර සීට් එකෙන් තියලා. එහෙනම් දෙන්නෙකුට යන්න පුළුවන් ආසනේ දැන් බෑග් එකත් එක්ක තුනයි. ඉතින් තවත් අර කාන්තාව ඩිඩ මදින්න අර අම්මට තවත් අල්ලු කර කර ඉතින් අම්මා ආයෙම තැනට ගිහිල්ලා ඉතින් මේ කාන්තාව බලන මූණ දිහා මූණ කිසිම වෙනසක් නැහැ වයවරු ධම්මගේ. ඉතින් අහනවා මේ මම මෙච්චර දේවල් කරද්දි වාට කේන් කියන්නේ නැද්ද කියලා. ඉතින් ඒ අම්මා කියනවා නෑ මට මම මට කේන් කියන්නේ මම ළඟින් වහිනවා කියලා කියනවා. ඉතින් ඇත්තටම දැන් ඒකේ මම වැඩි දුරක් යන්නේ නැහැ මම බහිනවා කියලා කියන එකෙන් ඒ අම්මා එතන අදහස් කරේ මේ අපි මේකෙන් කේන්ති ගන්න කාලයක් නැහැ. ඒ අම්මයි කාට එක්ක වයසයි අනිත් එක මේ ළඟින් බහිනවා කියලා කිව්වේ. දැන් මේ කාන්තාව බලනවා ළඟින් බහිනකොට බැස්සෙත් නැහැ. එහෙම. ඒක ඇත්තට යම්ම ලොකු දෙයක් කිව්වේ නේ. ආ දාර්ශනික කතාවක්. දාර්ශනික කතාවක්. එහෙම. එතකොට ඒ යම්ම ජීවිතයෙන් ළඟට සම්බු ගන්නවා කියනවා කියන්නේ. හරි. ඒක සාන මේ මේ අපිට දැන් අපි හොඳටම බැලුවොත් අපිට මේ ලැබිලා තියෙන ආයුෂත් එක්ක අපි මේ එක එක කතන්දර උඩේ දාගෙන අපි ඉන්නවා තමයි මේ අපි නැත්තේ නෑ අපිට එක එක වෙලාවට දේශය තියෙනවා මේ කෙලස් ගතිය. දැන් සරලව සාමාන්‍ය කතාවට කියන මේ නයින දෙින කාලේ මොනවද මේ තරහ අරගෙන තරහ අරගෙන කියලා කියන්නේ එහෙම. ඒ අම්මා ඒක තමයි කියලා තියෙන්නේ මම මේ නෑ මට කේන්ති කියන මම මේ ළඟ බහින හින්දා කියලා. එහෙම. මොකද මේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ අනුව එහෙම කල්පනා කර සම්මත ඇත්තටම මූලික වශයෙන් ඒ අවබෝධය කෙනෙකුට අර සත්පුරුෂ සානත් අර ඉස්සලා අවිද්‍යා සූත්‍රයේ සිහිපත් කළා වගේ ඉතින් අතර සත් ඒක අනිත් පැත්ත ගත්තොත් කල්යාණ මිත්‍ර ඇසුර නිසා ශ්‍රී සද්ධර්මයේ ලැබිච්ච කෙනෙකුට ඒ අවබෝධයට එන්න පුළුවන්. එහෙමයි. ඒ අවබෝධයට ඇවිල්ලා ඒක දිනු කරගන්න සංසාර ඉස්සලා මෙත්තා කාය කර්ම. කාය කර්ම. ඉතින් ඒක කියන්නේ දැන් අර දැන් අර කාන්තාව වුණත් අර වගේ පීඩා කරද්දී ඉතින් ඉවසගෙන හිටියා. එහෙමයි. ඊළඟට දැන් අපි ගත්තොත් මෛත්‍රිය නිකන් මනසින් කරන්නට කලින් ඔය අටුවා පොත්වලම තියෙනවා හොඳට මෛත්‍රියේ ප්‍රතිඵල ගන්න නම් කාය කර්ම වචී කර්ම දිනු වෙන්න ඕන. එහෙම. ඒ සමහර අවස්ථාවලදී මනෝ කර්ම දිනු වීම තුළින් වාක් කර්ම කායික කර්ම දිනු වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙම. අපි කෙනෙකුට මේ ධර්ම අවබෝධය තියෙනවා නම් එයාට පුළුවන් කාය කර්ම වශයෙන් දැන් කෙනෙකුට හැමෝටම පිළිහිට වෙන දැන් දැන් පොදු දෙයක් අපි හිතමු ලෙඩකට නාම් දෙනවා නම් එළින්දී ඒ අපද්‍රව්‍ය තියෙන ඒවා අයින් කරලා අනේ මේක දැන් කට් ඊළඟට එදා නානවා. මෙතන පිරිසිදු කරලා යන්න ඕන. මෙතන සෝදලා යන්න ඕන. සිගිලියක් සිගිලියක් පාවිච්චි කරා පොයේ දවසක විශේෂයෙන් ගන්නද බලන්න මේ මෛත්‍රිය නැතිකමනේ දැන් පොදු ඇතිකිරියකට අද යන්න පුළුවන් කමක් නැහැ මොකද තමන්ගේ දේ විතරයි තමන් හිතන්නේ නමුත් අනුන් ගැන කියලා ඒ ඒ ක්‍රියාව කරන ඇත්තටම මෛත්‍රිය තියෙනවා ඊළඟට දැන් හැම වෙලේම සංඝාත දැන් අපිට මෛත්‍රියෙන් කෙනෙකුට කතා කරන්න පුළුවන් නම් ඒක ලොකු බලයක් තියෙනවා එහෙම ඊළඟට ඇත්තටම මනෝ කර්ම තියෙන ඔය ඔක මුලින් ඉඳලා ගන්නත් පුළුවන්. නැත්නම් අග ඉඳලා මුලට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කාය කර්ම ඉඳලා හිතන්නත් පුළුවන්. නැත්නම් මනෝ කර්ම ඉඳලා හිතන්නත් පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් සාමාන්‍යත් ඔය කියන කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම දිනු කිරීම තුනේ. අතරම හොඳට මෛත්‍රිය දිනු කිරීම තුනේ ව්‍යාපාදේ ගලවන්න පුළුවන්. එහෙමනම් මේ ව්‍යාපාදේ ගලවන්න වෙන දෙයක් වෙන ඔසුවක් ධර්මයේ වෙන මුකුත්ම අපිට අටුවාටිකා ටිප්පණි කියන්න දෙයක් නැහැ. මේ द्वේෂය, දෝමනස්සය නැති කරන්න තියෙන එකම බෙහෙත තමයි මෙන්න මේ ඉවසීමයි මෛත්‍රියයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තියෙන්නේ ව්‍යාපාදයේ ප්‍රහාණය කිරීම සඳහා මෛත්‍රිය ප්‍රගුණ කරන්න කියන එක. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනා. මෛත්‍රිය දිනු කරන්න මේ ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න. ඒතර මෛත්‍රිය කියලා කිව්වහම මේ මිත්‍රත්වය කියන අදහසක් වෙනවා. මිත්‍යා ස්වභාවෝ මිත්‍යා කියන එක. මිත්‍ර ස්වභාවය. කාපේක හරි අපිට යාළු වෙන්න ඕන වුණාම අපි ගොඩක් වෙලාවට යාළු වෙන්න බලාපොරොත්තු වෙන එක්කෙනාගේ නරක පැත්ත නෙවෙයි බලන්නේ. අපි ගොඩාක් වෙලාවට බලන්නේ හොඳ පැත්ත. කවුරු හරි තරහකාරයෙක් එක්ක වුණත් අපිට මෛත්‍රියක් ඇති කරගන්න ඕන නම් ඒ කියන්නේ යාළු වෙන්න ඕන නම් අපි තරහකාරයාගේ හොඳ පැත්ත බලන්න ඕන. දැන් කවුරු හරි කේන්තියෙන් බනිනව නම් අනේ මේ අදට මෙහෙම දැන්නත් ඔය කටින්ම මට කොච්චර හොඳ කියලා තියෙනවා. ඔය වගේ අයිරන් මට කරලා තිබුණාට කර දැන් කරනවාට මෙයා මේට මේට කලින් හොඳ දේවල් කරපු එක්කෙනෙක්. මෙයාගේ මේ සරපරුස ගති තව අවුරුද්දකින් එහෙම නැත්නම් ලබන සතිය හෙට වෙනකොට ඕක අඩු වෙලා යයි. මම දැන් මේකට ප්‍රතිචාර දක්වන්න ඕන නැහැ. ඒ ආදී වශයෙන් හිතනකොට අපේ හාන්නේ එහෙම සිතන සිතුවිල්ලම මෛත්‍රී සහගත සිතුවිල්ලක් නිසා එම් හිතන එක්කෙනාගේ තරහ නැති වෙලා යනවා නේද? වෙලා යනවා. එහෙමයි. එතකොට ඒ තුල එයාටත් අනිත් කෙනාටත් විශාල ශාන්තියක් උපදව ගන්න පුළුවන්. අතරම් සානස ඒකත් සානස අන්තිම මොහොතේ හරි මතක් කරපේ කොහොමද? දැන් අපි මේ වැඩිම තුලින් අපේ සිත පවිත්‍ර වෙනවා වගේම ඇත්තරම සාන්නහස දැන් ඒකේ තියෙන අනුභවයෙන් ඒ වෛරී පුජ්‍යලයක් ඉන්නවනම් ඒ කෙනාගේ හිත පවා වෙනස් වෙනවා. එහෙම. ඉස්සර අපේ ස්වාමීන් වහන්සේලා අපි වැඩි හිටි විශේෂයෙන්ම නාමයේනේ අරිදම් ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන දෙයක් තමයි කෙනෙකුගෙන් මොකක් හරි උපකාරයක් බලාපොරොත්තු වෙන්න යනවනම් හොඳට මෙත් අඩලා යන්න කියනවා. ස්වාමීන් වහන්සේ කියන ඒ වැඩේ ඒකාන්තමයක් කරලා දෙනවා. ඊළඟට උන්වහන්සේ වචන පාවිච්චි කරන මේ කළු ගලක් උනොත් තමන්ගේ පැත්තට නමා ගන්න පුළුවන් මේ සදහැ මෛත්‍රියක් පේනවා නම්. මලක් බවට පත් කරන්න පුළුවන් ගලක් උනත්. ගලක්. මෛත්‍රිය තුළ. එහෙම තමයි. අපි බොහොම හොඳ සාකච්ඡාවක නියලුණා කියලා මා විශ්වාස කරනවා. ඔබට අපිට හැමෝටම ප්‍රායෝගික කාරණාවක් පිළිබඳවයි මේ කේන්ති යාම තරහ අපිටත් කේන්ති යනවා. නමුත් ඒක අපි දෙන්නම පාලනය කරගෙන කොහොමද කේන්තිය පාලනය කරගන්නේ කියන උපදේශනය ඔබට ලබා දුන්නා. ඉතින් අපි ව්‍යායාම් කරන්නේ නිවන් දකිනතුරු මේ ද්වේෂය පාලනය කරගෙන ගැටීම් අවම කරගෙන අපේ හිත කුසලෙහි පිහිටවල චිත්ත සමාධිය උපදවාගෙන විපස්සනා නුවණ පහළ කරගෙන නිවන සාක්ෂාත් කරගන්න ව්‍යායාම් කරන්න. ඒ සඳහා ඔබට මේ සාකච්ඡාව කිසියම් එළිවැටක් වෙන්න තියෙන්නේ මොහඳුර නැති කරන්නට යම්සි ආලෝකයේ සපේන වටිනා කටිකාවතක් වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. ඉතින් අද දවසේ මේ වටිනා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම අපේ සත්පුරුෂ වගකීමක් තියෙනවා. අපේ රටේ සංඝ පරපුරේ සිටි මහා මිනිපාණක් වඳපු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරේහබ වූ අතිපූජනීය චිත්තධර්ම කතික කොටුගොඩ ශ්‍රී ධම්මාවාස උත්තරීතර මහා නායක මහින්පාණන් වහන්සේ නබෝදා අපවත් වී වදාලා අපේ උතුම් මහා නායක මහින්පාණන් වහන්සේට මේ උතුම් ධර්ම දානමේ කුසල බලයෙන් අමා නිවන් සුව ලැබේවා කියලා අපි දෙනම වහන්සේම බොහෝම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම පරලෝසපත් සියලු ඥාතීන්ටත් සියලු පින් කැමති දෙවියන්ටත් මේ පින ඒකාකාරීව පිහිටීමෙන් ඔබ අපි හැමදෙනාම බලාපොරොත්තු වන ඒ අමා නිවන සාක්ෂාත් කර ගැනීම භාග්‍ය උදා වේවා කියන හෘදයංගම ප්‍රතිමෙන් අදට අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සමුගන්නවා ඔබට පෙරවන් සරණයි